ඉතින් ඔබතුමීට මේ කතා කරන්න ගොඩක් බාධාව නේද? ගොඩක් දවස් බැලුවා. බැරි වුණා නේද? අනේ ඔව් දවස් ගාණක් try කරා. මේ මම මට මේ ඔබතුමාගේ දේශනයක් මට අහන්න එව්වේ මේ ඉතාලියේ මගේ අර FB එකේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අක්ක කෙනෙක් මේ ඉරෝෂි දහනායක කියලා. දන්නවත් දන්නේ නැහැ මේ එයා තමයි ඉස්සෙල්ලම්මට මේ දේශනාවක් එවල තිබ්බ සාකච්ඡාවක් මං ඒක තමා ඉතින් මුලින් මැහුවේ කලිනුත් අහලා තිබ්බ ඔබතුමාගේ මුලින් මැහුවේ එදා තමා ඉතින් මේ මම අර මේ විස්තරයක් නෝට් එකක් පොඩි දැම්මා ඔබතුමා කිව්වත් දන්නේ ඒක ඉතින් දැනට ඕ දැනට ඉතින් ඒ වගේ මට්ටමක් තමා ඉතින් තියෙන්නේ මේ මට ඒකයි චුට්ටක් කතා කරන්න ඕනි කියලා හිතුණා. ඒක හොඳයි. ඇත්තටම ඒ ඒ ඒවට ඒ දේශනාව එවපු නෝනලා තමයි මාව යොමු කරේ මේ YouTube එකට දාන්න කියලා. මොකද ඒගොල්ලොත් එක්ක වගේ මිත්‍රශීලීව කතා කරනකොට ඒගොල්ලන්ට දැනිච්ච දැනීමක් එක්ක ඒගොල්ලොත් ඒගොල්ලන්ගෙන් බේරෙන්න බැරි තරම් තමයි මම මේක YouTube එකට දැම්මේ. ඇත්තටම අනේ ඒක හරි වටිනවා. ඉතින් ඇත්තටම කියනවනම් එයා මන් දැකලවත් නැහැ. ඒ වුණාට එයා මට ඒ දේශනාව දාලා තිබ්බ සමහර විට ඉතින් මේ අර FB එක එහෙම ඉතින් මම අර දහම් ෆෝර්ස් එයා කරන නිසා දැනේ කොහොම හරි යක දාලා තිබ්බා ඊට පස්සේ මේක අහන්න නංගි කියලා. පස්සේ මම ඒක ඇහුවාම මට ඇත්තරම ඒ ඒ තරන් සරල එකක් හල තිබුන් නෑ වගේ ඇත්තටම දැනුණා මේ ඒකැන අර නිකං අර අපි ඇතුළටම ඇවිල්ල කතා කරනවා වගේ එකැන ගොඩක් කලාවට අර මේ සමහර අය බයට ඉන්නමනේ ඒ එන එක එලියට දාන්න නැතුව වගේ ඉතිං අර එහෙම නැතුව මේ ඇත්තරම හරිම නිදහස් ඒ කතා කරන විලාසය ඉතිං ඇත්තටම <laughs> එතකොට කියන්නක බලන්න ඔයාගේ විස්තර ටිකක් දැන් ඔයා මේ දහම්මගේ කොහොමද ඇවිල්ලා තියෙන්නේ මොනවද ඔයාට දැනෙන දේවල් ඒ ටිකත් එක්ක කතා කරන්න. ඔව් දැන් මට මේ මෙහෙමයි දැන් එහෙම දැන් ඇත්තටම කියනවා ලෝකේ කියලා අපි මෙච්චර කල් මේ සිතුවිල්ලකට රැවටිලා තියෙන්නේ කියන එක මේ තේරෙනවා. එතකොට ඒකත් එක්ක මම ගොඩක් වෙලාවට මේ බැලුවා මේ මේ මේ සිතුවිල්ල මේ කොහොමද කියලායි කියන්නේ ඇත්තටම මේ ඒ තුල ඒ දේ පවතිනවද කියන එක මම පොඩ්ඩක් විමස විමස බැලුවා. ඒ ඒ බලද්දී ඇත්තටම කියනවා අර පිහිටන්න බෑ කිසිම තැනක. පිහිටන්න බැරි ස්වභාවයක් වගේ තමයි දැනට තියෙන්නේ අර මම අර කමෙන්ට් එකේ දැම්මේ මේ නිකම් පිටිපස්සෙන් කවුරරි ඉඳන් අපිව නිකං ගලෝනෝ ගලෝනෝ වගේ හැඟීමක් මේ හැම වෙලාවකම අපි දැන් සිත්විලි වලට ඉතින් අහුවෙනවා ගොඩාක් ඒ අහෝ දැන් ඔය හයිලයිට් වෙන තැන් තියෙනවනේ ගොඩක් වෙලාට දැන් හැම සිතුවිල්ලක්ම අපිට හයිලයිට් වෙන්නේ නෑනේ හයිලයිට් වෙන තැන් වලදී මේ ගොඩක් වෙලාවට අර පිටිපස්සෙන් ඉඳගෙන මේ අපිව නිකන් ආරක්ෂකයෙක් ඉන්නෝ වගේ හැඟීමක් තමයි ඉතින් මට වචනින් කියන්න තියෙන අන්න ඒ වගේ මේ මේකක් තමයි දැනට තියෙන්නේ ඉතින් අන්න හරි එතන තමයි අර අවබෝධය කියන තැන කියන්නේ ප්‍රඥාවෙන් හැමතිස්සෙම අන්න බලන්න ඒ ප්‍රඥා ඇහැ ඇරුණාට පස්සේ වෙන තේ තමයි ඒ එයා හැමතිස්සෙම මේ මේ ඒ කියන්නේ අන්න බලන්න එතනදී තමයි දකින්නේ අවබෝධය තුල ඉන්නවා කියන්නේ ඔන්න ඔතන. අවබෝධය තුල අර අරක වෙන දේ ගැන දකිනවා. අන්නවර. ඒක තමන් මගේ මම කරගෙන නැහැ. අන්න ඒකයි වෙන්නේ. ඒක මම මගේ කරගෙන නැහැ. අන්න ඒකයි වෙන්නේ. හරි ඔයා කිව්ව දැන් හරි. ඒක තමයි අන්න එතන ඒක ප්‍රඥාවක් ඇත්තට. ඒ ප්‍රඥා අවදියක් කියන්නේ. ඒ ප්‍රඥා අවදිය තුල දකිනවා වෙන වෙන සිද්ධිය මොකද්ද කියන එක. ආන්නේ ඥානෙ ඒක තමයි ඥානෙ කියලා කියන්නේ. එතන මේ නිශාන්ත මහත්තයා මේ අපි දකින තැන එතන ගැටලුවක් නෑ නේද? එතන ප්‍රඥාවෙන් අපි දකින්නේ නේද? අන්න හරි. ඒක ඔබතුමිය දැන් දකින විදිය කිව්වොත් එහෙම දැන් ඇහෙන් ඇහැ ඇහැ කන නාසය දිව කය මේ මොකක් ගැටුණා ලෝකේ අහුවෙන්නේ මන ඇතුලේ නේ. මනෙන් අහුවෙන්නේ හිතින් අහුවෙන්නේ. ආ ඔව්. මේ සිත් හටගෙන හටගන්න හට ගැනීම තුළ තමයි හැම දෙයක්ම දැනගන්න හම්බ වෙන්නේ. නේද? ඔව් අර සිද්ධියක් සිද්ධ වෙනවා. හැබැයි ඒකට අදාළ එකක් නෙමෙයි මෙහි මෙයා මේ මෙදාගෙන යන කතන්දර ටිකනේ. කතන්දර ටික. ඔව්. ඔව්. මොකද ඒක ඒක අපි කොහොමද හරියටම මේ මේ ස්ථීර කරගන්නේ? දැන් මේ ඒ වෙන දේට අදාළ දෙයක් නෙමෙයි මේක කියලා. කොහොමද ඒක එහෙම අපි හරියටම මේවා කරගන්නේ? ඒ මේ ඇහැ ස්ථිර කරගන්නේ ඒ කියන්නේ ඇහැ රූප ගැටෙන එකට කන ශබ්ද ඇහෙන එකට එතකොට දිව රස දැනෙන එකට නහය ගඳ සුවඳ දැනෙන එකට කය පොට්ටබ්බ ගැටෙන එකට මේවට අදාළ එකක් නෙමෙයි මෙයා මේ හදාගෙන යන්නේ කියලා අපි කොහොමද ඒක හරියටම මේ මේ ස්ථිර කරගන්නේ ඕ එතන ස්තීර කරගන්න කියන්නේ මතේ දැන් අර මේ අපි දැන් ඇත්තටම කියනවනම් මේ සංඥානේ සංඥා අපි ඇත්තටම කලින් අරමුණු කියලාවත් අපිට දැනීමක් තිබුණේ නැහනේ. අපි මේ අරමුණක ඉන්නේ කියන හැඟීමක්වත් අපිට තිබුණේ අපි ඒ තුලම බැහැලානේ හිටියේ අපි මම මමම කියන හැඟීමනේ තිබ්බේ මම බාහිර මම බාහිර ඔහොමනේ. එතකොට ඇත්තටම කියනවනම් දැන් අර සිතිවිල්ල ඇතුලේ මම බැලුවා ඒ සිතිවිල්ලද මේ ස්වභාවය මේ පේන්න සිතිවිල්ලද ඒ සිති ඒ කියන පේන්න සිතිවිල්ල තමයි නමුත් සිතිවිල්ලද මේක දැන් අපි පුටුව කියලා ගත්තොත් පුටුවද මේ මේ මේ අර එන්න ඒ වගේ ඒ වගේ එහෙම බලද්දී අර පුටුව කියන එක නිකං බොල් වෙලා යනවා වගේ ඒ කියන්නේ අපිට අර ඇහෙන් ගෙනත් දෙන දෙයක් නෑ අන්තිමට ඒ කියන්නේ ඇහැට පෙනිච්ච දෙයක් නෑ අපි හැම වෙලාවෙම දකින්නේ අර සිතවිල්ල මන ආයතනෙන් කියන එකයි මට තේරුනේ ඒ කියන්නේ මන ආයතනේ ඔව් මනායතනයෙන් දකිනකොට අර අර දේ ගැන අපිට කතා කරන්න තියා හිතන්නවත් මුකුත් කරන්න දෙයක් එතන හම්බ වෙලා නැහැ කියන එකයි මම දැක්කේ. අන්න හරි. ඒක ඒ කියන්නේ ඇහෙන් අපිට කිසි දෙයක් හම්බ වෙලා නැහැ. අපි එක උදාහරණයක් ගත්තොත් ඇහැ කියලා මේ එතකොට මට ඒ ඔස්සේ යද්දි තේරුණා මේ ඇහැ කියන ආයතනය පිහිටන්නෙත් මේ මන ආයතනේ උදව්වෙන් කියන එක. දැන් අපි ආයතන කියනවනේ දැන් ඇහැ කන ඕම කියලා ඉන්ද්‍රියන් ඉන්ද්‍රියන්. ඔව්. එතකොට ඉන්ද්‍රියන් උපදින්නේ අර මනායතනෙන් දෙන එක ගන්නකොට කියන එකත් මට චුට්ටක් ටච්ුණා. එතන. හොඳයි. හරියට හරියට තමයි ඇහැ කියලා අපි දැනගෙන තින්නේ ඔය මනෙන් හදලා දීපු දැනුමක් විතරයි. ඔව්. අන්න හරි. ඒ අල්ලන්න ගියොත් අල්ලන්න බෑ. නේද? බෑ බෑ බෑ. අන්න හරි. අර දැන් අර මං ඉස්සල්ලා ඇහුවානේ දැන් දැන් ඒතකොට මනේ හැදෙන එක එළියේ ඔව්. බාහිරට අදාළ දෙයක්ද නැද්ද කියලත් අපිට තව පැත්තකින් මේ විදිහට අපිට ගන්න පුළුවන්. 10 දෙනෙක් තියලා 10 හා දෙනෙක්ට ওই සද්දි දුන්නොත් එහෙම දැන් මේ ඇහෙන සද්දි ඔව් 10 දෙනාට ඔව් එකමද තේරෙන්නේ. එක නෑ විදිහට නෑ අහන්න දැන් පේනව නේද? නෑ නෑ සද්දෙට අදාළ නෑ ගන්න නෑ එන්න නෙමෙයි නේද 10 දෙනා 10 හදාගන්නේ. 10ක් නෑ නෑ නෑ නෑ අන්න නෑ නෑ මේ සර අදාළ නම් අනිවාර්යෙන් දහ දෙනාගෙම ඇහැට හම්බ වෙන්න ඕන. ඔව් ඒ අනිත් එක 10 දෙනාට එකම එකක් හම්බ වෙන්නේ බෑ. ඒකමන එකම එක කම්බෙන්න්න ඕන ඕ ඒමම් වෙන්නේ එන දහ දෙනට දහයක් කම්බුවෙනවා කියල කියන්නේ ඇහිච්චකට අදාළ එකක් නෙවේ හිත් හදාගෙන තියන දහ දෙනාගේ නෑ නෑ ඕ එ නිච්චකට අදාළගන්නවේ දහ දෙෙන හදාගෙන තියන්නේ දහයක් හදාගෙන තියන්නේ ඒමයි දෙක කොමට කඩාගන්න කියලා ඔව් අන්න බලන්න එකන තේකෝපයක් එකම තේජොග්ගෝකට තේ හදලා හරිද තේ අපි 10 දෙනෙක් ඉන්නවා කියලා හිතමු යාළුවෝ 10 දෙනාට කෝප 10කට දානවා එකම ජොග්ගුවේ හැදුවේ හොඳේ ජොග්ගුවක තේ හදලා 10 දෙනෙක්ට දුන්නොත් එහෙම 10 දෙනාට කොහොමද විස්තර කරන්න බලන්න ඕන ඕක දැන් ඔන්න මම ඔය පෙන්නන්න හදන්නේ ආයෙ අරකට තව තව උදාහරණයක් හරි ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ කෝ එකම එකම තේක කෝප 10කට කියලාද ඔබතුමා කියන්නේ ඔව් එකම ජොග්ගුවකට හදනවා තේකක් ඒතකොට එක තේකක් කරලා තියෙන්නේ ඔන්න එක තේක එක එක ජොග්ගු දහයක් පේන්නේ යාලට අපිතම කෝප්ප දහයකට දානවගොල් දහය දාලා දෙනවා ඒගොල්ලන්ට බොන්න කිය දැන් කියන්නක බලන්න ඔන්න උපමාව ලියන්නක බලන්න ඔව් කෝප්ප දහයකට දැම් කෝප්ප දහයකට දාලා දහ දෙනාට දුන්නත් ඒ එයාලට හම්බෙන එකම තේකක් නෙවෙයි. තේ 10ක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ හිතනවා දැන් අපි හිතනවා අපි 10 දෙනාම බොන්නේ එකම තේ කියලා. නමුත් ඒව නැහැ. ඒ කියන්නේ දැන් ඔයා හදපු තේක එතකොට කාටද හම්බ වෙලා තියෙන්නේ? හදපු තේක කාටවත් හම් වෙලා අන්න දැන් තේරෙනවා නේද සිද්ධිය ඒ කියන්නේ ඒක කාටවත් බොන්න බෑ එහෙනම් ඔය විදිහටම ආයතන හයම ගන්න ඔය විදිහටම ගන්න ඇහැ කන නාසය දිව කය පහ ඔය විදිහටම ගන්න. එහෙනම් බලන්න මේ පහෙන් මොකක් වුණත් ඔය දැන් ගත්තේ දිවෙන් කතන්දරේනේ. නේද? දිවෙන් කතන්දරේ. දිවෙන් කතන්දරේනේ ගත්තේ දැන්. එතකොට බලන්න ඔය විදිහටම ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් ඔය විදිහට පහ ගත්තොත් පස් ආකාර ඒ ඒ පහ හරහා හම්බු වෙන්නේ 100ක් හිටියොත් 100කට 100 විදිහකට. ඔන්න බලන්න. එතකොට එහෙනම් අපිට පේනවා නේද එහෙනම් මේ මන හදාගන්න එක පේන එකට අදාළ එකක් නෙමෙයි කියලා. ඇහෙන එකට අදාළ එකක් නෙමෙයි, දැනෙන එකට අදාළ එකක් නෙමෙයි. ඒකට අදාළ එකක් නෑ ඔක්කොටම එකක් හම්බ වෙන්න ඕන. එකක් හම්බ වෙන්න ඕන. ඔව්. එහෙනම් ඒක බාහිරේ තියෙන එක. ඔව්. ආ එහෙනම් එහෙනම් බලන්න ඒක කාටවත් හම්බ වෙලා නෑ. අන්න ඒකයි වෙන්නේ. දැන් තේරුණා නේද? එහෙනම් ඔන්න එතනදී ඥානයක් එනවා නේද? එහෙනම් මේ හැදෙන එක කොහෙවත් තියෙන එකක් නෙයි මේක මෙතනම හටගත් එකක් මේ මොහොතේ හේතු හැදිලා මෙතනම මෙතනම අනිවාර්යයෙන් එහෙනම් ඒක දැන් බාහිරේ තියනවාද කියලා ඇද්ද නැද්ද කියලාවත් හිතන්න දෙයක් තියනවාද ඒ කතන්දරය මේක මෙතන දැන් හටගත්ත කතන්දරයක් නෙමෙයි මේක අන්න බලන්න කතන්දරේ ඒ ඒ හැටගත් එකට නේද ඇලිල තියෙන්නේ ගැටිල තියන්නේ ගැටනේවත් ඇලිනේවත් වෙලා තියන්නේ තේත් ඇතුළෙන්නේ දෝ විදිහට බලන් යනකොට ඇත්තට අන්න නමුත් අපිට ලෝකෙ හම්බුනේ එළියේ අපි ඇලුනේ එළියට අපි ගැටුනේ එළියට එළියට ඇලුනේ ඔව් බලන්න ඇලුනේ ගැටුනේ එළියට නම් රැවටීමක් නේද එතන තියෙන්නේ රැවටීම රැවටීමක් කියන්නේ මුලාවක් මුලාව කියන්නේ මෝහයට එහෙනම් මෝහය නිසා නේද මේක එළියට ගිහිල්ලා තියෙන්නේ අනිවාර්යෙන්. ඔව්. ඒ බව අපි එළියට දාලා බලලා තියෙනවා. එහෙනම් ඒ බව නොදන්නා කම නේද අවිද්‍යාව කියන්නේ. අන්න දැක්කද? එහෙමයි ඔව්. අන්න බලන්න. මනස තුලම ගොඩනැගිච්ච ඇලීම, මනස තුලම ගොඩනැගිච්ච ගැටීම එළියට දැම්ම කියන්නේම රැවටිලා. රැවටිලා. ඒ කියන්නේ අපිට අපිට හම්බුනේ නෙමෙයි නේද? අරයා හොඳ කෙනෙක්. එයා දැන් කොහෙද එළියේ? අන්න බලන්න. එයා එයා නරක කෙනෙක්. අන්න බලන්න එයා එළියේ. අරක හොඳ එකක්. ඒක එළියේ. අරක නරක එකක් ඒක එළිය අන්න එහෙනම් දැන් අපිට කවදාකවත් හොඳයි නරකයි එළියෙන් හම්බ වෙලා තියෙනවා නෑ නෑ නෑ නෑ අපි අපිටම තමයි කතා කරලා තියෙන්නේ නේද හරියටම හරි එන බලන්න සැප ගෙනල්ලා දීපු අය ඉන්නවද දුක් ගෙනල්ලා දීපු අය ඉන්නවද කවුරුත් නෑ සැප ගෙනල්ලා දීපු දේවල් තියනවද දුක් ගෙනාපු දේවල් තියනවද අපිට නෑ නෑ නෑ අන්න බලන්න එහෙනම් බලන්න ප්‍රිය අය එහෙනම් ඉදියෙන් හම්බ වෙලා තියෙනවද අප්‍රිය අය ඉදියෙන් හම්බ වෙලා තියෙනවද නෑ කවුරුත් ආ. නෑ. ඔව්. දැන් පේනවද කෙන කෙනාගේ සංකල්පීය රාගයට අනුවයි මේක යෙලා යෙදිලා තියෙන්නේ කියලා. ඔව් ආ එහෙමයි. ඔව්. අන්න ඒ ඔක්කොම යෙදිලා තියෙන්නේ මේ මනස ඇතුළේ නේද? මේ හිත සිත් හට ගන්නකොට යෙදිච්ච යෙදීමක් තියෙනවා. කෙලෙස් යෙදීමක් ඒ තියෙනවා. දීමක්. ඔව්. ආ ඔව්. දැන් එහෙනම් ඕක ඔව්. දකින්නකොට ඔව්. බලන්න අර ඔව්. අර හටගන්න එක වෙනවා. අභ්‍යන්තර බාහිර හ- ඔව්. ආයතන ගැටිලා මේ වෙන සිදුවීම ඔව්. වෙනවා. හැබැයි අපි අහු වෙනවා. අපි පරිහරණය කරලා තියෙන්නේ ඒක නෙමෙයි. මේ ඒක නෙමේ ඒක නෙමේ පරිහරණය කරලා තියෙන්නේ. අන්න ඒකටම තමයි ඇලිලා තියෙන්නේ ඒකටම තමයි ගැටිලා තියෙන්නේ. ඒකටම තමයි ගැටිලා තියෙන්නේ. <laughs> ඔව් ඇත්තටම. එතකොට අනිත් එක ඒක තිවිච්ච දෙක දෙකුත් නෙමේ. පැවතිච්ච දෙයකුත් නෙමේ. පැවතිච්ච දෙයකුත් නෙමේ. ඒ මොහොතට හටගෙන එතන නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ මොහොතේ. අන්න. ඔව්. අන්න ඒ නිසා ඒක අසාර වෙන්නේ. කිසිම සාරයක් නැති දෙයක්. නමුත් මේක ඇත්ත කරගත්ත තැන අන්න බලන්න අපි ඉන්නේ රැවටීම් කරන රැවටීම කියන්නේ සැපද දුකද? ඔව් රැවටීම් කියන්නේ දුකක්. අන්න බලන්න රැවටීම කියන්නේ දුකක් නම් හිතක් හටගත්ත තැන තමයි දෙයක් කියලා හම්බ වෙලා තියෙන්නේ. හිතක් හටගත්ත කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ හට ගැනීමක් වෙලා තියෙන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ සකස් වීමක්. ඒක අන්න බලන්න ඒක ඇත්ත කරගත්ත තැනම අපි මම අපි ඉඳලා තින්නේම රැවටීමක. ඒ කියන්නේ දුක තමයි ඉඳලා තියෙන්නේ. එහෙනම් බලන්න ඒක ඇත්ත කරගත්ත තැනක ඒක මම කියලා ගත්ත තැනක වැටිලා ඉඳලම තියෙන්නේ ඒකනේ මම කියලා අරන් තියෙන්නේ මෙච්චර කල් අරන් තියෙන්නේ මෙච්චර කල් ඕ අන්න බලන්න ඒක මම කියලා ගත්ත රැවට ගත්තේ රැවටිලා දැන් දකින්නවා ඒක මම නෙමෙයි ඒක මේ සිදුවෙන හේතුඵල ක්‍රියාවලිය මන මේ විඥාන ධාතුව තුල සිදුවෙන ක්‍රියාවලිය ඒක කෙනෙක් කරෙක් කෙනෙක් පුද්ගලෙක් කරන දෙයක් නෙමෙයි නේද ආන්න ඒක දකිනකොට අන්න එතකොට මේ එතකොට නිශාන්ත මහත්තයා දැන් අපිට ඇහැ ඇහි මට්ටම තියෙනවනේ දැන් ඇහැ කියන්නේ මම මේ ඇහැ කියලා අපි මේ මේ මේ භෞතික ඇහැ කියලා ගමුකෝ. එතකොට දැන් ඒ ඒ ඒ ඒ දෙයට අර කණ්ණාඩියට වැටෙනවා වගේ කිසිම දෙයක් ඒ ඒ වැටෙන දේ ගැන අපිට කතා කරන්නවත් බෑනේ. එතකොට නිශාන්ත මහත්තයා දැන් සිතට සිතුවිලිත් ඒ වගේද? ඒ වගේ නේද? සිත. ඒ කියන්නේ ඇහි අංශු කොච්චරද? මට අන්න එතන චුට්ටක් පැහැදිලි කරලා දෙන සිතට සිතුවිලි ඔව් ඒකත් හරි සිතකට සිතුවිලි එන්න මේ විදියට අභ්‍යන්තර බාහිර ආයතන ගැටිලා හද හැදෙන දේවල් නේද එතන වෙන්නේ එතකොට බලන්න ඔව් ගැටිලා ඇහි අවුස කොච්චරද ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත් මේ ලෝකේ පවතින ධර්මතාවය තමයි අනිච්ච දුක්ඛ අනාත්ම එතකොට බලන්න එතකොට බලන්න මේ අනිච්ච කියන ස්වභාවය සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරටම පොදු දෙයක් එහෙම බලන්න යමක් අනිච්ච නම් ඒකේ ස්වභාවය මොකද්ද? විපරිණාමයට අන්‍ය ස්වභාවයකට පත් වෙන ස්වභාවයක් තියෙන්නේ. ද්‍රව්‍ය වස්තු ගත්තොත් විපරිණාමයකට අන්‍ය ස්වභාවයකට පත් වෙන තැනක් තියෙන්නේ. හරිනේ? එතකොට බලන්න සත්පුද්ගල කියන තැනත් ඒත් ඔහොමයි. එතකොට සත්පුද්ගල කියන තැන අපිට හම්බ වෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතු හයක් එක්ක. අපිට මේ ද්‍රව්‍ය වස්තු කියන දැන අහුවෙන්නේ පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ කියන දැනත් එක්ක. හරිනේ? එතකොට බලන්න අතන සත්පුද්ගල කියන දැනට විඥාන ධාතුවක් තියෙනවා. තියෙනවා. බලන්න විඥාන ධාතුවත් හැමතිස්සෙම හටගෙන නිරුද්ධ වෙන්නේ මේ අනිත් ධාතු ටික විපරිණාම වෙන විදිහටම නේද? අන්න එතන තමයි. අන්න එතන. එතකොට එතකොට බලන්න ඒ කියන්නේ දැන් අපි හිතමු අයිස් කැටයක් අරගන්නවා. හා අයිස් කැටයක් ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන ඔයා කරන වැඩේ ඕක භාජන අපි හිතමු අයිස් කැට 10ක් අරගෙන භාජන 10කට දානවා. භාජන 10 හැඩ 10ක් කියලා හිතන්නකෝ. ඔව්. හැඩ 10ක් තියෙන භාජන 10කට දානවා. දැන් දාලා දැන් ඕක දිහා බලන් ඉන්නවා ඔයා. අපි හිතමු එක එක භාජනයක් දිහා දැන් ඔයා බලන් ඉන්නවා. දැන් මේක මොකද වෙන්නේ? ටික ටික ටික ටික දිය වෙනවා. දිය වෙනවා. දිය වෙනකොට අන්න බලන්න දැන් අයිස් කැටි කියන තැන පටවි ස්වභාවයේ තද ගතිය තියෙනවා. අන්න එතනම අපි අල්ලනකොට උෂ්ණය සීතල ස්වභාවයක් දැනෙනවා. අන්න මේ තේජෝ ස්වභාවයක් තියෙනවා. එතකොට මේක අතට මේ තෙත ගතියක් දැනෙනවා අන්න ආපෝ ස්වභාවයක් තියෙනවා එතකොට මේකේ වායෝ ස්වභාවය දැන් පේන්නේ නැහැ හරි වායෝ ස්වභාවය පේන්නේ ටිකක් වෙලා යනකොට දැන් මේක දිය වෙනකොට අන්න අපිට මේ පටවි ගතිය අපිට පේනවා තේජෝ ගතිය අන්න දැන් වෙනස් වෙලා කියලා පේනවා තේජෝ ගතියක් දැනෙනවා ආපෝ ගතිය තව ටිකක් වැඩිපුර දැනෙන්න ගන්නවා දැන් වතුර වගේ අන්න ගලන වැగిරෙන ස්වභාවය තියෙනවා නේද ගලන වැගිරෙන ස්වභාවය එනකොට විසිරෙන පැතිරෙන ස්වභාවය තියෙනවා. අන්න වායු ස්වභාවයක් දැන් අපිට දැනෙන්න ගන්නවා. එහෙනම් මේ හැම තැනකම මේ හතර එකට පවතිනවා. සතර මහ භූත. ඒ සතර මහ භූත අන්න බලන්න විපරිණාමය වෙනකොට අවකාශයේ එක එක හැඩය ගන්නවා දැන්. දැන් බලන්න මේ වාජනීය තුන මේ වතුර එක එක විදිහට ඒ වාජනීය තියෙන විදිහට හැඩයට යන්න ගන්නකොට අන්න අවකාශය ගන්න ඉඩ වෙනස් වෙනවා දැන්. අයිස් කැටේ ගත්ත ඉඩ නෙමෙයි දැන් ඉස්සල්ලා ගත්ත ඉඩ නෙමෙයි දැන් දැන් තියෙන්නේ. ඊට පොඩි ඉඩක් නේද? අයිස් කැටේ උස අඩු වෙලා ඝනත්වය අඩු වෙලා නමුත් දැන් විසිරෙන පැත්තට යනකොට අන්න ඒ පැත්තෙන් අවකාශයට තව ගිහිල්ලා මේක වතුර නේද? ගිහිල්ලා. ඔව් ඔව්. එතකොට එහෙනම් අවකාශ ධාතුවත් ඒ ඒ විදිහට අර හතර වෙනස් වෙනකොට මේකත් වෙනස් වෙනවා. හැඩේ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. හරිනේ? ඔව්. ඒ කියන්නේ දැන් ආස්වාද ප්‍රාස්වාද කරන තැනත් බලන්නකෝ. බඩ පිම්බෙනවා, බඩ ඇකිලෙනවා. අන්න බලන්න අවකාශය වෙනස් වෙනවා. පිම්බෙනකොට අවකාශය වෙනස් වෙනවා. ආය ඇකිලෙනකොට අවකාශය වෙනස් වෙනවා. පේනව නේද? ඒ සතර ධාතුත විපරිණාමය වෙනකොට ඒකට අනුරූපව අවකාශ ධාතුව සකස් වෙනවා. එහෙනම් බලන්න දැන් ඕක දිහා දිගට බලන් හිටිය කියන්නකෝ දැන් අයිස් කැටි දීලා ඉවරයි. මම තව CCTV කැමරාවකුත් දාලා මේක රෙකෝඩ් කරගන්නවා. වීඩියෝත් කරනවා. හරිනේ? ඔන්න බලන්න දැන් ඔය ඔක්කොමත් කළා දැන් ඔන්න බලන්න සතර මහා ධාතුන් සතර මහා ධාතු සහ අවකාශ ධාතුවේ විපරිණාමයක් අපි මෙතන දකිනවා හැම මොහොතකම දැකලා දැකලා දැකලා ඔන්න දකිනවා දැන් ඕක දැක්කේ මොකෙද දැක්කේ මනසින්නේ ආ විඥාන ධාතුව නේද උතන්ට ආවේ එතකොට විඥාන ධාතුවත් එතන එතන අර විදිහටම නිරෝධයක් නේද උනේ. එහෙම වෙනස් දෙවි නේද දැක දැක දැක දැක දැක දැක ආවේ. හරි හරි හරි. ඕ. හරි. ඔව් ඔව් ඔව් විඥාන ධාතු හරහා හිත හටගන්නවා ඔව් එතකොට හිතේ ස්වභාවයත් අරකමයි නේද? අන්න. ඒ කියන්නේ මේ එක අන්න බලන්න සතර මහා භූත විපරිණාම වෙනකොට විඥාන ධාතුවටත් ඒ ධාතු ඒ ඒ ඒ ධර්මතාවය ඒ විදිහටම අඩංගු. ඒ විදිහට. ආ. ඔව්. දැන් තේරෙනවා. එහෙනම් ධාතු හයක විපරිණාමයක් විපරිණාමයක්. ඔව් ඔව්. හැබැයි මේ විඥාන ධාතුවට තියෙන විශේෂ දෙයක්. අර සතර මහ භූත වලට ඊ අවකාශ ධාතුවටයි නැති එක. මේකට හිතන්න පුළුවන්. හිතන්න පුළුවන්. මේකට ක්‍රියා කරවන්නත් පුළුවන්. අරවට බෑ. <laughs> තේරුණාද? හිතලා ක්‍රියා කරගන්න බෑ. මෙයාට ඒක කරන්න පුළුවන්. ආන්න මෙයාට තියෙන ඒ කරන්න පුළුවන් වෙන්නේ පුද්ගලත්වයේ මත නේද මතද ඒ ඒ එහෙම වෙන නිසා තමයි පුද්ගලත්වයක් පැනවෙන්නේ ඒ කියන්නේ මේ ක්‍රියා කරන්න පුළුවන් නිසානේ ඒ ස්වභාවය නිසාද අන්නේ ස්වභාවය නිසා තමයි පුද්ගලත්වයක් පැනවෙන්නේ ඒ විශේෂ සැකනක් එතන අන්න ඒකයි අර අර පහ උපයෝගී කරගෙන පටවියාපෝ තේජෝ වායු ආකාශ කියන පහ උපයෝගී කරගෙන මෙයාට ගමනක් යනවා හරි හරි ඕ ඒක තමයි එයාගේ කාර්යය නේද එයාගේ ස්වභාවය ඒක තමයි ඒක තමයි එතකොට බලන්න ධාතු හයක විපරිණාමයක් කොහොම වුණත් තියෙන්නේ ඒ විපරිණාමයේ තමයි සත්පුද්ගලභාවයකින් අපි ගන්නෙ අනවබෝධය තුල. හා හා. අන්න බලන්න දැන් මේ වෙලාවේ ඇහැ දැන් ඉපදිලා රූපේ දැන් ඉපදිලා චක්කු විඤ්ඤාණය දැන් ඉපදිලා ස්පර්ශය දැන් ඉපදිලා වේදනා සංඥා සංකාර දැන් හටගෙන විඤ්ඤාණයක් පහළ වුණා ඒක එතනම නිරුද්ධයි. එතනම නිරුද්ධයි. අන්න අන්න බලන්න ධාතු පහ හයම එතන නිරුද්ධයි. අනිපති ආයි දකින්න දැක්කද ධාතු හය තැනම නමුත්යි නමුත් මේක නොදකින නිසා මේ නිරෝධය නොදකිනකොට මොකද වෙන්නේ එක දිගට පාර ගිනි බෝලයක් කරකැව බෝලයක් තියෙනවා ගින්දර දාලා දැන් බලන්න ගිනි බෝලේ ගිනි ගිනි වලල්ලක් කතන්දරයක් නැහැ නේද හිමින් කරකවනවා ඒත් ගිනි වලල්ලක් කතන්දරයක් නැහැ හයියෙන් කරකවනවා අන්න වේගයත් එක්ක අපිට හවු වෙනව නේද ගිනි වලල්ලක් කියන එක වලල්ලක් අහු වෙනවා නිරූපණය වෙනව නේද නිරූපණය වෙනවා. ඔව්. කරකොල ඉවර වෙච්ච තැන ආයි ගිනි ගිනි වලල්ලක් ගැන කතා කරන්න බෑ. එතකොට අර පෙර තිබුණාද දැන් තියනවාද පසු තියනවාද? තියනව නෙමෙයි. ඒ මොහොතට සකස් වෙනවා. ඒ මැවිලා පේනවා. අන්න හරි හේතු වලට ඒ මොහොතට සකස් වෙනවා. අන්නේ සිද්ධිය වෙන්නේ නෑ හිතත් ඒ වගේ තමයි. තේරුණාද? දැන් හිතට මෙහෙම දෙයක් තියෙනවා. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියනකොට හ්ම් මනෝ ධාතුව හරහා මනෝ විඥාන ධාතුවක් ගොඩ නැගෙනවා. අන්න ඒ හරහා තජ්ජා මනෝ විඥාන ධාතු කියන ස්වභාවයක් උඩ නැගෙනවා. අන්නේ තජ්ජා මනෝ විඥාන ධාතුනේ තමයි සිහි කරන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. අන්න එයාට තමයි පුළුවන් සිහි කරන්න. එයා තමයි සිහි කරලා මේ වැඩ ටික කරන හැටි කියලා දෙන්නේ. තේරුණාද? ආ එයා ඉතින් පොඩ්ඩක් මට ආයි කියන්න මහත්තයා. දැන් දැන් දැන් චක්කු ධාතුව. චක්කු විඥානයේ කියන චක්කු ධාතුව. හරි? චක්කු විඥානයේ කරන් ඕ එකක්වත් කරන්න බෑ. චක්කු විඥානේ ණය හිතන්න බෑ. ඒ වෙලාවට එන දැනීමාව එච්චරයි. එච්චරයි. ඕ හරි. දැනීම දැනගත්තා එච්චරයි. සෝත විඥානෙටත් එහෙමයි. ගහන විඥානෙටත් එහෙමයි. ජීවහා විඥානෙටත් එහෙමයි. කාය විඥානෙටත් එහෙමයි. ඔය පහට ওই ටිකයි. මනෝ ධාතුවටත් ඔච්චරයි පුළුවන් කරන්න. මනෝ ධාතුවටත් ඕක ගන්න විතරයි පුළුවන්. දැනගන්න, සිහි කරන්න බෑ. සිහි කරන්න පුළුවන් මනෝ විඥාන ධාතුවට. මානෝ විඥාන ධාතුවට නේ හරි හරි කරන්න පුළුවන් හැකියාවට කියනවා මනෝ තත්ත්‍යා මනෝ විඥාන ධාතුව කියලා. එයාට මනෝ විඥාන ධාතුව තමයි මේ මේ වැඩේ කරන්නේ නේ. ඒ මනෝ විඥාන ධාතුව හරහා තමයි තත්ත්‍යා මනෝ විඥාන ධාතු කියන ස්වභාවය හටගන්නේ. හටගන්නේ. ආන්න හරි. තත්ත්‍යා මනෝ විඥාන ධාතුව කියන එක හටගන්නේ ඒකයි. ඒ කියන්නේ මනංච ප්‍රඥා මනෝ ආන්න තත්ත්‍යා තත්ත්‍යා මනෝ විඥාන ධාතුව කියන එක හටගන්නේ ඔන්න ඔන්න. එතකොට බලන්න එහෙනම් ඒකට පුළුවන් කරන්න සිහි කරන්නත් පුළුවන් ක්‍රියා කරවන්නත් පුළුවන්. දැන් එයානේ ක්‍රියා කරන්නේ. දැන් බලන්න දැන් ඔබතු දැන් මං කියනවා ඔබතුමියට අපි හිතමුකෝ දූරියන් කියලා. ඔව්. ඔන්න බලන්න කනයි සද්දේ සෝත විඥානයයි හැටගෙන දැන් තිංගංසං ගතිපස්ස වේදනා සංඥා සංකාර විඥාන කියලා දූරියන් කියලා සකස් වුණා මම. හිතක් සකස් වුණා. ඔව්. ඒක මනස දැනගත්තා. දැන් මං ඇහුවොත් ඔබතුමියට මං කිව්වේ මොකද්ද කියලා? ඔබතුමීට කියන්න පුළුවන් මොකක්ද කිව්වේ? ඔව්. ඔව් ධූරියන් කියලා. ආ ධූරියන් කියන්නේ ඔය දැන් කිව්වේ මොකෙන්ද? දැන් ඕක කිව්වේ මනෝජ්ජ පටිච්ච ධම්මී රූපපජිති මනෝ විඥානය අන්න සිහි කරා. අන්න සිහි කරලා සිහි කරා <laughs> නෙමෙයි. සිහි කරලා ඕක කියන හැටි මේ කය හරහා මොලයක් යොදාගෙන හදවතත් යොදාගෙන ඕක වැඩි කරලා දෙනවා. ඒක කරන්නේ කවුද? මනස කරන්නේ. ඔන්න තත්ත්‍ය මනෝ විඥානය. මනස කරන්නේ. දැන් ඔබතුමීට ඕක කියන්න මේ මම ඕක විග්‍රහ කරලා තියෙන පහුගිය දවස් ටිකේම සාකච්ඡා ගොඩක. ඒ කියන්නේ ඔව් ඒක අහලා තියෙනවන්නේ ඕක වෙන හැටි. ඕ ඕ ආන්න බලන්න. ඔව් මට ඔක්කොම අහන්න බැරි වුණා තාම මම ටික අහගෙන යනවා. ආ එතකොට බලන්න ඊළඟ ඕක දැන් ඔබතුමීට දැන් අපිට දූරියන් කියලා තප්පර 30ක් විතර කියන ඕක කියන්න කියලා. ඔය ඇදගෙන ඉන්න කියලා. කොහොමද ඔබතුමී කියන්නේ? කරලා බලන්න. <laughs> කියන්න වෙන්නේ. නෑ අපි තප්පර 15ක් විතර දූරියන් කියලා ඇදගෙන ඉන්න කියලා කිව්වොත් එහෙම ඔබතුමීට දැන් ඔක් කරන්න පුළුවන් දැන් මෙහෙම පුළුවන් ඔව් කරන්න ඒක කරන්නේ කොහොමද ඔන්න කරන්නේ මනෝ මනසෙන්නේ කරන්නේ ඔව් මනසෙන් කොහොමද කරන්නේ කය දැන් කළා බලන්න ඔබ අත්දැකීමක් ගන්න කොහොමද කරන්නේ ඉස්සල්ලාම මොකද්ද කරන්නේ දූරියන් කියලා සිහි කළා දීලා තප්පර 15ක් අදින්න නම් ආස්වාසයක් ගන්න ඕනේ මේ විදිහට අක්කර බාලා කුස්මටියක් අල්ලගන්න. <laughs> ඔව් ඔව් මට ඒ වැත්ත මතක් වුණේ. අන්න බලන්න. එහෙනම් ඔන්න දිග දිග ටික පොඩි දීර්ඝ හුස්මක් ගන්න වෙනවනේ. ඔන්න ගත්තා. ගන්න වෙනවා ගන්න වෙනවා. දැන් ඔන්න දැන් ඔන්න ප්‍රාස්වාසය තුල නේද මේ සද්ද යන්නේ. දූරියා. ඔව්. ඔව් ඔව් ඔව් ඔව්. කොහොම යන්නේ? එතකොට බලන්න එන සද්ද ඔක්කොම නිර්මාණය වෙන්නේ ප්‍රාසාසය තුල මේ සරාලේ කම්පණය වෙනකොට නේද? එහෙනම් ප්‍රාසාසයේදී ඕක වෙන්න නම් ඊට ඉස්සල්ලා සිහි කරලා දෙන්න ඕනේ නේද? මනසින් මොළයට දෙනවා සංඥාව. සංඥා 15ක් දුරියන් කියලා අදින්න ඕනේ කියලා. ඒ සංඥාව දෙනවා කොහාටද? හෘදේ වස්තුවට තප්පර 15කට උලන් අදින්න කියලා. හරිද ඒ ඕ ඒ උදව්ව නැතුව අපිට කරන්න බෑනේ අරක එහෙනම් ඔයාට පේනවාද මනස මොලේයි හෘදේ වස්තුවයි උපයෝගී කරගෙන යන ගමන දැන් තේරෙනවද මේ කතන්දරේ එහෙනම් මනස මනසේ කොටසක් තමයි මොලේ කියන්නේ මනසේ කොටසක් තමයි හෘදේ වස්තුව කියන්නේ මේ දෙක අර උපයෝගී කර මේකේ මේ දෙක නැත්තම් ওই ටික කරන්න බෑ මනසට කරන්න බලන්න මනස මේ දෙක උපයෝගී කරගෙන මේ ගමන යනවා එන බර මනසේ පදාර්ථ රූප දෙකක් තමයි හෘදේ වස්තුවයි මොළයයි කියන්නේ. තේරුණාද? ඔව් එතකොට ඒ දෙක අක්‍රිය වුණ තැන මනෝවිඤ්ඤාණය මේ නැති වුණාමනේ අපි මැරුණා කියලා සම්මතය කියන්නේ නේද? ඔව් මනෝවිඤ්ඤාණය මනෝවිඤ්ඤාණය බලන්න දැන් අපි මරණාසන්න මොහොතකදී ඇහැ නිරුද්ධ වෙනවා වේලාසන. කන නිරුද්ධ වෙනවා. සමහරක් කරලා ඇහැ පේන්නේ නැහැ දවස් ගාණක් තිස්සේ. ඇහැ නිරුද්ධ බෑ මැරිලා. සමහර ඇහෙන්නේ නැහැ කනත් මැරිලා. දිවත් මැරිලා සමහරක් වෙලාවට නහයත් මැරිලා සමහරක් වෙලාවට කය යන්තම් තියෙනවා කයේ කොටසුත් මැරිලා යන්තම් පණ ගහගෙන යනවා අන්න බලන්න කයත් නිරුද්ධ වෙනවා අන්න හෘද වස්තුවත් අතර වුණා ඒත් බලන්න මනස මොලයත් එක්ක මොහොතකට මේ රස්නේ උපයෝගී කරගෙන කර්මජ තීජෝ ධාතුවත් උපයෝගී කරගෙන ආන්න බලන්න ප්‍රතිසන්දි විඥානයේ ගොඩනගනවා ගොඩනගනවා නේද අර පහ නිරුද්ධයි පංච විඥාන නිරුද්ධයි මනෝවිඥාණය හරහා තජ්ජා මනෝවිඥාන ධාතුව හරහා ආන්න බලන්න. ඇයි? එහෙනම් ඔබතුමීට පේනවලද කර්ම භවයේ කොහෙද පිහිටලා තියෙන්නේ කියලා දැන්. කර්ම භවයේ පිහිටලා තියෙන්නේ තජ්ජා මනෝවිඥාන ධාතුව තුල. දැක්කද? මනෝවිඥානය. ඕ ඕ ඕ. ආන්න දැක්කද? ඕ. දැක්කද සිද්ධිය? ඇත්තටම. ආන්න බලන්න. එහෙනම් දැන් ඔබතුමීට පේනවලද මන සිහි කරන්නත් මන මුල් වෙන්නේ. වචන කතා කරන්නත් මන මුල් වෙන්නේ. එහෙනම් දැන් ක්‍රියා කරන්නත් මන නේද මුල් වෙන්නේ. කුස්සියට යන්නේ කොහොමද? කවුද සිහි කරලා දෙන්නේ? කවුද සිහි කරලා දෙන්නේ? ඕ ඒක ක්‍රියාවක් බවට පත් කරන්නෙම මන නේද? අන්න බලන්න. එහෙනම් ඒක නේද සම්මා දිට්ඨියට පස්සේ සම්මා සංකප්පය කියන්නේ මන මනස සංවර වීම නේද? මනස සංවර වීම. අන්න බලන්න මනස සංවර වුණාට පස්සේ නේද වචනේ සංවර වෙන්නේ. සම්මා වාචා වෙන්නේ. ඔව් ඔව්. එහෙනම් සම්මා කම්මන්ත ක්‍රියාව සංවර වෙන්නේ ඊට පස්සේ නේද? දැන් ඊට තේරෙනවද? පස්සේ දැන් තේරෙනව ඔව් නේද? ওই තුන සංවර වුණාට පස්සේ නේද සම්මා ආජීවය, යහපත් ජීවිතය කියන තැනට එන්නේ. සම්මාජ. ඕ එහෙනම් ඕ අපේ ඕ ලෝකයේම කියන්නේ ඔව් සිත කය වචනේ පරිහරණය නේද? අනිවාර්යෙන්. අපේ ඔක්කොම ක්‍රියා ටික කියන්නේ ওই තුන නේද? ඔව් ඉතින් ඔය සිත තියෙන කය ඔය වචන ඔය තියෙන්නේ අරියස් ඔය තියෙන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි නේද? වැඩෙන හැටි. එහෙනම් ඕ මනස ස- ඇත්තටම මනස සංවර වීම තුල නේද වචනයයි කයයි සංවර වෙලා යහපත් ජීවිතයක් එන්නේ. අනිවාර්යයෙන්. ඔව්. හරියකාන්ත සීලය කිව්වේ ඔන්න ඔතනට නේද? දැන් පේනවා. ඒක. ඒක ඉන්නේ ප්‍රඥා මුල් වෙලා නේද? සම්මා දිට්ඨිය මුල් වෙලා නේද හරියකාන්ත සීලය කියන්නේ? ඕ ඕ ඕ. එහෙනම් ඒක වෘත සීලයක් නෙවෙයි නේද? රකින්න සීලයක් නෙවෙයි නේද? වැඩෙන සීලයක් නෑ නෑ නෑ. නෑ වැඩෙන සීලයක්. දැන් තේරෙනවද? සම්මා දිට්ඨිය මුල් වෙලා ප්‍රඥා සීල සමාධි කියන තැනට යන්නේ. ප්‍රඥාව මුල් වෙලා සීලය වැඩිලා සමාධිය වැඩෙන්නේ. සමාධිය වැඩි. ඒක නේද අටවෙනියට තියෙන සම්මා සමාධි කියලා. ඕ. දැන් තේරෙනවද ගමන? ඕ. සමාධිය මුලට දැම්ම නෑනේ නේද දාලා නැත්තේ. දැන් ප්‍රඥාව මුල් වෙලා වැඩෙන සීලයක් නේද අරියතුන් වහන්සේ තුල තියෙන්නේ. මේ මාර්ගඵලලාභී යන ගමන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන තැන. එහෙනම් ඒ දෙක සම්පූර්ණයෙන් නේද සම්මා සමාධිය පූර්ණ වෙන්නේ. පූර්ණ වෙන්නේ. ඔව්. දැන් තේරුණාද මොකද්ද මේ කිව්වේ කියලා? වෙනස් වීම උතර නෙමෙයි දකින්න තියෙන්නේ. තේරුණාද? අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ පින්වේ නහි සීලන් වතන් හොතු. ඔව්. මොකද්ද කිව්වේ? ආ පාලි නම් මම එච්චර දන්නේ නැහැ. ඒ කියන්නේ බුදුවරු පහළ වෙන්නේ සිල් රැකවන්න නෙමෙයි. ඔව් ඔව්. බුදුවරු පහළ වෙන්නේ සිල් රැකවන්න නෙමෙයි. බුත රකින්න නෙමෙයි නේද? බුදුවරු පහළ වෙන්නේ අකුරු තුනයි පද ඒ කියන්නේ අකුරු වටයි පද තුනක හ්ම් අර්ථයක් කියලා දීලා යන්න. අන්න මොකද්ද? ත්‍රිලක්ෂණය ගැන කියලා දීලා යන්න. ත්‍රිලක්ෂණ. ආ අනිච්ච දුක්ඛ අනාත්ත ගැන පහදලා දෙන්නේ බුදුරු පහල වෙන්නේ. බුදුරු පහල වෙන්නේ. ඒක තමයි. ඒ තුලම ඉතින් හරි ගැඹුරු ගැඹුරට ගියාම නේද? ඒකනේ ඕක උඩින් අල්ලගෙන නේ අපි කොච්චර කාලයක් හිටියද? නෑ හැබැයි එහෙමත් එන්න ඕනේ. ඒක තමයි නැත්තන් ඉන්න බෑනේ ඒක තමයි හේතුව සකස් වෙලා ඇවිල්ලා තියෙන්නේ දැන් දැන් හැබැයි එතන තියන්න අවශ්‍ය නෑ ආයි නෑ නෑ නෑ හැබැයි එතනට කට්ටියව යොමු කරන්න මේ මාර්ගයේ ඉන්න යොමු කරන්න එන්න මොකද මේක හැමෝටම හෙන්නේ මේක හැමෝටම හෙන්නේ නේද ඔබට ඔබ ආපු මග ඔබට පේනවා එහෙනම් ඒ විදිහට තව කෙනෙක් එන්නත් ඕන අන්න ඒකයි එන්නත් ඕනේ ඔව් එහෙනම් බලන්න එහෙනම් ඔබතුමී අර කිව්වනේ ලිඳ කපාගෙන ඇවිල්ලා අර ඒ අර උදළු පාර ගහන්න ඕන තැනට එනකන් ඇවිල්ලා තියෙන්න ඕනේ. උදළු පාර ගහ ගන්න. මතු වෙන්න. <laughs> මතු වෙන්න. ඔව් ඔව්. ඒක තමයි වැඩි. ඒක ඒක තමයි ඇත්ත කතාව. ඇත්ත කතාව. එහෙනම් පේනවා නේද මේ සිත කියන එක තියෙනව නෙමෙයි. මේ දැන් හට තියෙනවා නෙමෙයි. හැබැයි මේ අපි කතා කරන මේ හැම දෙයක්ම සිතේ සිතත් මොලයත් ඒ කියන්නේ මනසත් මොලයත් කියන දෙක තුල. ඒ කියන්නේ තජ්ජා මනෝ විඥාන ධාතුව තුලත් මොලේ තුලත් තැන්පත් වෙනවා මේ දේවල්. ඒ කියන්නේ මොලේ කාවකාලිකව තැම්පත් වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ දීර්ඝකාලීන වෙන තැම්පත් වෙන දේවල් තියෙනවා මේ තත්ත්‍යා මනෝ විඥාන ධාතුව තුල, මනස තුල. එතකොට බලන්න අපි සිහි කරනවා කියන තැනදී අපි අහුවෙන්නේ ඔන්න ඔතන. හැබැයි අපි සිහි කරන එක දැන් නේද හටගන්නේ. දැන් දැන් ආ එහෙනම් දැන් තිබිච්ච එකක් එනවනේ නෙමෙයි යන්න ඒක අර මම පහන් දැල්ලි උපමාවකින් ඒ කියන්නේ අපි දැන් මට තේරෙන විදිහට මම උදාහරණයක් කිව්වොත් ඒ කියන්නේ මට තේරෙන විදිහ මේ දැන් අපි හිතමුකෝ මේ එකම වස්තුවක් දිහා අපි දහ පාරක් බලනවා කියලා තැන් අපි ෆෑන් එකක් තියෙනවා කියම් ෆෑන් එක දිහා දහ පාරක් බලනවා ඒ දහ පාරෙම උපදින්නේ අලුත් නැවුම් නැවුම් එකක් නේද අලුතෙන් අලුතෙන් හටගන්න මිසක් නේද තිබිච්ච දෙයක් තිබිච්ච සිතක් නෙමෙයි එහෙනම් දැන් ඔබතුමිය ඔය අවබෝධයේ ඉඳගෙන ඔබතුමිය යනවා ගඟක් ළඟට ගඟ ළඟට ගිහිල්ලා ඔබතුමිය හරි අපි හිතමුකෝ පොයේ දවසක් කියලා. හරි. ඔබතුමිය ඔබ ඔබයි මායි දෙන්නත් එක්ක පොයේ දවසේ පන්සල් ගිහිල්ලා එන ගමන් අපි දෙන්න යනවා කැලණි ගඟ ගාවට. හා. කැලණි ගඟකට වැටලා තිනවා හඳේ ඡායාව. ඡායාව. දැන් ඕක දිහා මම ඔබට කියනවා ධම්මි මේ අර ගඟට හඳේ ඡායාව වැටලා තියෙනවා. ඔන්න ඕක දිහා එක සැරයක් ඇස් වහලා ඇස් අරින්නකෝ. ඔන්න ඔබතුමියට එකක් පාරක් එන්න ඊට පස්සේ මං කියනවා තව පාරක් ධම්මි තව පාරක් ඇස්සහ ලැස්ස අරින්නකෝ ඊට පස්සේ මං ආයෙත් <laughs> කියනවා ටිකක් කියලා ගිහින් දැන් දිගටම ඔක දිහා ආයෙ ඇස් වහලා ඇස් අරින්න දැන් දිගටම බලන් ඉන්නකෝ කියලා කියනවා දැන් මොකද්ද කියලා <laughs> එකක් නෙවෙයිනේ <laughs> පේන්නේ දැන් මොකද්ද කියන්නේ හොඳට බලන්න ඔය කිව්ව කතාව හඳේ ඡායාව ඔව් ඒ කියන්නේ ඒක බලන්න බෑ අපිට අපිට බලන්න බෑ මොකද්ද ඥානෙට අහු වෙන්නේ අපිට එකපාරක් බලනවා ඇස් වුව ඇස් ඇරියා ආයි ඇස් වුව ඇස් ඇරියා ආයි ඒක එතන හට ගන්නවා මිසක් මේ එක දිගට පවතුන ස්වභාවයක් එතන නෑ ගලාගෙන යෑමක් විතරයි තියෙන්නේ උපමාවට ගැලපුවොත් හොඳට හොඳට උපමාවට ගලපන්න බලන්න ඔය උපමාවට ගලපන්න. ඒ කියන්නේ මම ඇස් ඇරලා ඇස් වහලා අරින ගානෙම අලුතෙන් තමයි එතන මට හඳක් පේනවා කියන එක අලුතෙන් හටගන්නේ අලුතෙන් අලුතෙන් අලුතෙන්. ඔය උපමාව ගන්නකෝ තමන්ගේ පැත්තට. හරි. තමන්ගේ පැත්තට අරගත්තාම තමන්ගේ පැත්තට ගත්තාම මේ මම මම කියන ස්වභාවයත් පවතින මම එක්ක එතන නැහැ. එතනට මම අවිද්‍යාවෙන් ඒ තුල අහුනොත් පවතින මම පවතින ස්වභාවයක් මේ පැත්තෙවත් ඒ පැත්තෙවත් කොත්- එහෙම කියන්න බෑ එතන. අන්න හරි. පැවතීමක් තිබිලම නෑ. අන්න හරි. අර ඉස්සල්ලා අයිස් කැටි උපමාවත් එක්ක ওই දෙක සම්බන්ධ අයිස් කරලා ආයි ලෙහන්න බලන්න. ඒ කියන්නේ ගඟ කියලා ගන්නකො දැන් ඇහැට කණ්ණාඩියට ඔව් වගේ වැටෙනවනේ. වස්- මේ වර්ණ ඔව් වර්ණ සටහන් වර්ණ වැටෙනවනේ. එහෙනම් ඔව් ගඟටත් ඔව් වැටලා තියෙනවා නේද ওই විදිහටම හඳේ වර්ණේ. වර්ණ ඔව් සටහන. වැටිලා අන්න තියෙනවනේ. හරි. එහෙනම් ඔව් ඇහැ උපමා ඔව් කරගන්නකො ගඟට. ගඟට හොඳට ගන්න ගැඹුරින් ගන්න ගඟ ඇහැට උපමා කරොත් ගඟේ ස්වභාවය මොකද්ද ගලන ස්වභාවයක් එහෙනම් ගඟ වෙනස් වෙනව නේද ශණයක්වත් නොපැවතී එහෙනම් හොඳට බලන්න ඇහි ස්වභාවයත් එහෙමනේ ඔව් එහෙනම් හදේ දැන් හදේ හදේ ඡායාව තමයි දැන් ඇහැට වැටෙන ඔන්න රූප සටහන් ටික ওই රූප වැටෙනවා ටික අන්න රූපේ කියලා ගන්නකො හදේ ඡායාව හඳ කියන එක හරි ඔන්න දැන් හඳේ ඡායාව ඇහැට වැටෙනකොට ඔන්න ඇහැ වැහුවා ඇහැ ඇරියා ඔන්න එකපාරක් ඇරිය ඇරිය පාර වැටුණා. අන්න බලන්න ආයිත් ඔන්න බලන්න ඒ ඇහැ එතන නිරුද්ධයි ගඟ වගේ ඒ ඡායාවත් එතන. ඒ හඳේ හඳේ ස්වභාවයත් අර විදිහටම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. ආන්න බලන්න. ඔව් හඳේ ඕ දෙපැත්තම ඔව්. දෙපැත්තම අන්න දෙපැත්තම දකින්න. හරියට හරි. එතකොට බලන්න. එහෙනම් ඒක ඒ ඒ දැන ගැනීම ආපු විඥානියත් එතනම නිරුද්ධයිනේ. එතනම නිරුද්ධයි. ඔව්. ඊනම් ඊළඟ සැරේට ඇහැ අරිනකොට අර ඇහැත් නෙමෙයි අර අර හඳේ ඡායාවක් නෙමෙයි අර ඇහැත් නෙමෙයි ඒ චක්කු විඥානයක් නෙමෙයි. ඒ සියල්ලම එතන දැන් හටගත්ත දැන් නිරුද්ධ වුණා. ආ එහෙනම් එකක් දෙපාරක් නෑ. හරිනේ? නෑ. එහෙනම් දැන් තුන්වෙනි සැරේ ඇහැ වහලා ඇහැ අරිනකොට දිගටම බලන් ඉන්න කියලා කිව්වද? අන්න දැන් අන්න බලන්න. <laughs> එතන දිගට දිගටම නිරෝධයක්මයි අත්දකින්නේ. නිරෝධයක්මයි. ඔව් ඔව් එහෙනම් බලන්න හට නොගන්නම ස්වභාවයක් නේද තියෙන්නේ. හට නොගන්නෙම ස්වභාවය. ඒ කියන්නේ නොහට ගන්නම ස්වභාවයක් තුල නිරෝධය නොදකින්නකොට ආන්න සංකතයක් අහු වෙනවා නේද? සංකතයක් අහු වෙනවා. ඒ කියන්නේ අසංකතිය උඩමයි සංකත වෙන්නේ. ඔව් ඔව්. ඔව් අසංකතයේ උඩම සංකත වෙනවා. අන්න අවබෝධය තුල අසංකත ධාතුව අන්න බලන්න අවබෝධය තුල සංකතය. ඕ අවිද්‍යාව තුළ නේද ආන්න අවිද්‍යාව තුළ අන්න දැක්කද එහෙනම් බලන්න ඒකත් මේ වෙලාවේ ඇහැ ওই විදිහට හටගෙන නිරුද්ධ වෙනකොට අර ඉස්සල්ලාහම ප්‍රශ්නෙට ඔයාලට උත්තරේ එහෙනම් හිතත් ඔතන හටගත්තා එතන නිරුද්ධ වෙනවනේ හිතත් හට ගන්නවනේ ඕ ඕ එහෙනම් බලන්න ආයුෂ කොච්චරද ෂණයක්වත් පවත්ත පනවන්නේ ෂණයක්වත් නෑ ඕ එහෙනම් ඒ ඒ ෂණයක්වත් නැති ආයුෂයක් ඔස්සේ නේද දැන් හිතන්නකෝ මේ කොමගොඩක ඉන්න පණුවෝ හ්ම්. ඒ ගොම ගොඩ උන්ට උන්ට ඇවිල්ලා උන්ගේ ලෝකෙම උතන නේද? ලෝකෙ මෙතන අපි ඔව්. මොහොතකට හරි ওই ගොම ගොඩින් අයින් කරොත් එහෙම ওই පණුව ටික ඔව්. උන්ගේ ලෝකෙ විනාශ කරා වගේ නේද? විනාශ කරා වගේ. එතකොට ඔව්. බලන්න උන්ට ව- උන් ඔක්කොම අරගල ටික කරන්නේ තෝක ඇතුලේ නේද? ওই ගොම ගොඩේ නේද? ඔක්කොම අයිතිවාසිකම් ඔව්. වලට ඉල්ලන්නේ. ඔව් ඔව් දැන් ඔව්. බලන්න ඔය ගොම ගොඩ ඔව්. පණුවට ඇවිල්ලා රජ දහනක් නේද? සැපම තැන තමයි ඔව්. උතන. එතන ඔව්. ඔය ගොමුගොඩ ඔව්. ඔයගේ ගොමුගොඩකට අපිව දැම්මොත් කොහොමද? අපිට දුකක් නේද? ඔව්. අපිට දුකක් සාපේක්ෂයි එයාට අපිට. සැප- එයාට ඒක දුක. සැපක් නේද? එතකොට එයාට බලන්න සැප. ඇයි අපිට ගොමුගොඩ හ්ම්. දුකක් වෙන්නේ? අපි ගොමුගොඩ ඉක්මවලා තියෙන නිසා නේද? ඉක්මවලා තියෙන නිසා. ආන්න ඔව්. බලන්න. දැන් බලන්න අපිව ඔව්. ඉක්මවලා ඉන්නවා කියලා හිතන් ඉන්න දෙවිවරුන්ට අපිව කොහොමද පේන්නේ දෙවිවරු නැත්තේ? අපිවත් පේන්නේ නැති අර ගොමුගොඩ. ගොමුගොඩේ ඉන්න පණුව ටිකක් වගේ නේද? ඔව් ඔව්. ආ ඒගොල්ලන් ඉක්මවලා තියෙන බ්‍රහ්මයෝ ඒගොල්ලන්ට දෙවිවරු කොහොම පේනවද? අර ඒගොල්ලන්ටත් ඉන්න පණුව ටිකක් වගේ නේද? වගේ පේනවා. එහෙනම් බ්‍රහ්මයන් ඉක්මවලා ඉන්න රහතන් වහන්සේලා <laughs> අපි ඔක්කොම ගම කරනවා. ඒගොල්ලන්වත් පේන්නේ අර ගොමුගොඩ ඉන්න පණුව වගේ නේද? පණුව වගේ. ඔව්. එහෙනම් යමක් මෝපු තැන තමයි අපි අපිට එතන තියෙන දුක පේන්නේ නේද? දුක පේන්නේ. එහෙනම් මේ ඔව්. ඇත්ත දැකපු තැන නේද බොරුව බොරුවේ ගැඹුර අපිට පේන්න ගන්නවා. ගැඹුර පේන්නේ. ඔව් ඔව් අන්න ඔව්. ඒක ඇත්ත කරගෙන ගිය තැනම අපි ඉඳලම ඔව්. තියෙන්නේ බලන්න රැවටීමක නම් රැවටීම කියන්නේ දුකක් නේ. අපි රැවටීමක. ඉඳලම තියෙන්නේ ඔව්. දුකම නේද? දුකකමයි ආ ඉඳලා දැන් තියෙන්නේ. තේරෙනව නේද මේ කතාව? එහෙනම් ඔව්. අපිට ලෝකයක් හම්බ වෙන්නෙම සිතක් හටගෙන. සිතක් හටගත්ත කියන්නේ ඔව්. රූප වේදනා සංඥා සංකාර විඥාන දුක. කියන ස්කන්ධ හට ගැනීමක් නේද? එහෙනම් ස්කන්ධ හලගෙන ස්කන්ධ නිරුත් ඒ කියන්නේ සිතක් හටගන්නේ අතීතයේද අනාගතයේද වර්තමානයේද වර්තමානයේ මේ මොහොතේ නේද අන්න බලන්න එහෙනම් මේ වර්තමාන මොහොතේ හිතක් හටගන්නවා කියන්නේ පෙර නොතිබී හටගන්නේ පෙර නොතිබී හටගන්නේ ඒක ඉතුරු ඒකන් ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා තමයි ආයි හිතක් හටගන්නේ ආයි ඔව් ආයි අලුත් අලුතෙන් අලුතෙන් ආය සකස් වෙන්නේ ආය අලුතෙන් සකස් වෙන්නේ ආය අලුතෙන් සකස් වෙනවා නම් පෙර නොතිවි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ නේද එහෙනම් බලන්න එහෙනම් හටගන්න හිතක් නම් නිරුද්ධ වෙන්නේ හිතක් නිරුද්ධ වෙන්නේ හිතක් එතකොට එතකොට ඉපදෙන්නේ හිතක් නිරුද්ධ වෙන්නේ හිතක් නම් ඕක වල දාන්න වෙන්නේ කොහෙද <laughs> හිතේම තමා බැංකු එතකොට එහෙනම් මහ පොළේ වල දාන කෙනාගේ නිදහස්නේ නිදහස් එතකොට මව් කුසින් ඉපදෙන කෙනාගේ නුත් නිදහස්නේ නිදහස් එහෙනම් දැන් ඉපදෙන්නේ හිතින්නේද ඒ කියන්නේ හිතේ හිතේ කනෙන් නයින් දිවෙන් කයින් මේ මොනවා හරි ගැටෙනකොට එතනින් නේද ඉපදෙන්නේ එතනින් ඉපදෙන්නේ ආන්න බලන්න එහෙනම් බලන්න මේ ඉපදෙන්නේ හිතක් නම් අන්න බලන්න මැරෙන්නෙත් හිතක් නම් නිරුද්ධ වෙන්නේ තිතක් නම් එහෙනම් මේ මව් කුසකින් ඉපදිලා මහ පොළේ වල දාන කෙනෙක් ඔතන දැන් නැහැ නේද? <laughs> නෑ. එයාගේ නිදහස් නේද? නිදහස. එහෙනම් අන්න ඒගොල්ලෝනේ සංසාර ගමන යන්නේ. ඔව්. ආ මේ සංසාරයෙන් ගමන යන කෙනාගේ නිදහස් නේද? දැන් ඕක දැක්කේ. ඔව් ඇත්තටම. එහෙනම් හිතක් හටගන්නේ පටිච්ච සමුප්පන්නවා. ඒ හිත නිරුද්ධ වෙනවා. ඒ හේතු නිරුද්ධ වෙනකොට. හේතු නිසා ඵල හටගන්නවා. හේතු නිරෝධයෙන් ඵල නිරුද්ධ වෙනවා. නේද? පාලනය නිරුද්ධ වෙනවා. ආ, ඔව්. එහෙනම් බලන්න කෙනෙක් පුද්ගලයෙක්ද දැන් මේ ඉපදිලා මැරෙන්නේ? නෑනේ. අන්න බලන්නකෝ. එහෙනම් කර එහෙනම් කෙනෙක් පුද්ගලයෙක් කරන ක්‍රියාවක්ද දැන් මෙතන තියෙන්නේ? නෑ නෑ නෑ නෑ. ආ, එහෙනම් කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලියක් නේද මේ සිද්ධ වෙන්නේ? ඔව්. ඒක මෙච්චර ඔව්. කල් මම කියලා අල්ලන් හිටපු තැන නේද වැරද්ද තියෙන්නේ? වැරද්ද. ඔව්. ආ, ඔව්. එහෙනම් ඒක අතහැරලා දැම්මම අයිති කෙනාට බාර දීලා ඒ ඒ සංසාරය යන කියෙන නිදහස් නීදතුන නිදහස්ද ආක යන එකක් මේ බාරගෙන තියෙන්නේ බලන්න එයා අන්න ඕක දකින තැන අවබෝධයෙන් දකිනකොට එයා රූපෙත් නෑ විඤ්ඤා නාමෙත් නෑ. එයා වේදනාවෙත් නෑ. ඒ කියන්නේ රූපෙත් නෑ නාමෙත් නැත්තම් නාම රූප වල එයා පිහිටලා නෑ නේද? පිහිටලා නෑ. නාම රූප වල පිහිටලා නැත්තම් එයා විඤ්ඤාණී පිහිටලා නෑ. නෑ නෑ. එහෙනම් බලන්න එහෙනම් එයා ওই කොහෙවත් පිහිටලා නැහැ. ආ කොහෙවත් නැහැ. එයා පිහිටලා නැත්නම් එයා ඉන්නේ කොහෙද? එයා ඉන්නේ අවබෝධයේ. එයා අවබෝධයේ ඉන්නවා නම් එහෙනම් බලන්න මේ හැදෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සලායතන හටගෙන. එහෙනම් එයා සලායතන තුල නැහැ. සලායතන තුල නැත්නම් නාම රූප තුල නැහැ. නාම රූප තුල නැත්නම් විඥානය තුල නැහැ. විඥාන තුල නැත්නම් සංකාර තුල නැහැ. සංකාර තුල නැත්නම් අවිද්‍යාව තුල නැහැ. ආ දැන් තේරුණා. ආ එයා ආ ඉන්නේ ආ. මේ මොහොතේ අවබෝධය නම් එයා ඉන්නේ විද්‍යාව තුළ. ඒ මොහොතට එයා ඉන්නේ Nirodhi ස්පර්ශය. එයා ඉන්නේ Nirodhi. ස්පර්ශය. එහෙනම් එයා ඉන්නේ මොකද? අවිද්‍යාව, තසීස විරාග නිරෝධා, සංකාර නිරෝධා, ආ. සංකාර නිරෝධා, විඥාන නිරෝධා, විඥාන නිරෝධා, නාම රූප නිරෝධා, නාම රූප නිරෝධා, සලායතන නිරෝධා කියන තැන ඉන්නේ. සලායතන දැන් නිරෝධා. මොකද දැන්? ආ ඔව්. එහෙනම් ඒ ප්‍රමාණයට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිනවා මේ වෙලාවේ. ඔය අවබෝධය වැඩෙනවා. ආ එහෙනම් ඔව් බලන්න ඔව් එහෙනම් හටගන්නේ ඔව් පංච උපාදානස්කන්ධයක් පංච ඔව් උපාදානස්කන්ධයක් හටගෙන නිරුද්ධ වෙනවා නම් ආයිත් ඔව් හටගන්නේ පංච උපාදානස්කන්ධයක් කියන්නේ ස්කන්ධ හටගෙන පංචඋපාදානස්කන්ධ ස්කන්ධ නිරුද්ධ වෙනවා නම් එයා දකින්නේ මොකද පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ම නිරෝධ දකින්න. ආ අනිච්ච දුක්ඛ නිරෝධය අනිත්‍ය. ඔව් දැන් දැක්කද හ්ම් හ්ම් හ්ම්. එහෙනම් දැන් තිබිච්ච ගැටලු ටික ලෙහුණාද හරි ඔව් ඔව් ඔව්. මට අර මන කියන තැන චුට්ටක් තිබ්බේ ඒක හරි මහත්තයා හරි නේද හොඳයි දැන් පැහැදිලි ඔව් පැහැදිලි පැහැදිලි. අනේ ඔබතුමාට ගොඩක් දර්ශනා කරගෙන යන්න. ওই විදිහටම දකින්න. හරි ඔව් ඔව්. ওই ටික දකින්නකොට එළියට දුවන දුවිල්ල නතර වෙනවා. නතර වෙනකොට බලන්න ආයතන 12 පළවෙනි සැරේ මේ ආයතන හ්ම් විවේක ගන්න පටන් ගන්නවා. ඒවා ගැටෙන ප්‍රමාණය ඕවත් එක්ක ඇලිලා එල්ලිලා දුවන එක අඩු වෙනකොට අන්න ආයතන විවේක ගන්න පටන් ගන්නවා. විවේක ගන්න. පළවෙනි සැරේ ජීවිතේ. ඒව විවේක ගන්නකොට බලන්න මනස කැළමෙන එක නතර වෙනවා. මනස කැළමෙන එක නතර වෙනකොට අන්න අන්න ඒ ඒ ප්‍රමාණයට ඔබ ඒක අත්විඳින්න පටන් ගන්නවා. අත්විඳින්නට. හොඳයි. ඔව් ඔව්. එනයි අන්න ඒක අනේ ඔබතුමාට ගොඩක් ප්‍රමාණ සතුටයි. ඔව්. හොඳයි. ඔව්. නිරාමිස සතුට. හොඳයි. මොන වෙලාවකයි කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණා. හරි හරි මහත්තයා මේ අපේ පොඩි බබාට කතා කරන්න ඕන මං වෙලාවක ගන්නක් එයාට මේ එයා චුට්ටක් මේ ගැන අහනවා තාම අවුරුදු 13යි මේ මම ඉතින් හිතුවා මං ඔබතුමාට ගන්නම් වෙලාවක හරි හරි ඔබතුමියට මේ මොහොත වෙනකම් මේ ධර්ම ශ්‍රවණය කළා මේ සාකච්ඡාවට එකතු වෙලා මටත් මේ ධර්ම මේ ධර්මයේ කිවිදෙන අවස්ථාවක් ලබා දුන්නා ඔබතුමියට මේ සියලු පුණ්‍ය කුසල් නිවන් මඟ ඔව්. පූර්ණේ පිණිසම උපනිශ්ච වේවා කියලා අනුමෝදන් ඔව්. කරනවා. ඔව් මම මේ වෙලාවේ අර මගේ යාළුවා ඒ අක්කවත් මම මතක් කරනවා යාටත් මේක ඇත්තටම යාටත් ඒක අත්දකින්න ලැබෙන්නේ කියලා. ඔය වගේම ඔබතුමාටත් තෙරුවන් සරණයි. ආ හොඳයි. පින් මට මේ අවස්ථාව දුන්නට. හොඳයි. ඊට පස්සේ හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.